එතකොට අපි මේ සූත්‍රයේ පසුබිම මොකක්ද කියන එක ඒ වගේම මේ කාලකාරාමය සම්බන්ධයෙන් අපි කරුණු තේරුම් ගත්තා. ඊළඟට බුදුරජාන් වහන්සේ මේ කරන ප්‍රකාශය සම්බන්ධයෙන් අපි යම් පමණක දැනුවත් වීමක් වුණා. අපිට සාමාන්‍යයෙන් ඇත්ත වශයෙන්ම මේ ලෝකේ ජීවත් වෙනවා කියන සංඥාව තුළ අපේ සිත වැඩ කරන්නේ කොහොමද කියන එක ගැනත් අපි සෑහෙන්න සාකච්ඡා කළා. විශේෂයෙන්ම අපේ හිතේ විවිධාකාර සිතුවිලි පැන නගිනකොට ඒවා ඔස්සේ අපි ඇලීගෙන යෑම තුලින් ඒවා ඔස්සේ දිගට යෑම තුලින් අපේ හිතේ කතන්දර ගොඩනැගෙන හැටි අපේ හිතේ නිරන්තරයෙන් චිත්‍රපටියක් අධ්‍යක්ෂණය වෙන හැටි චිත්‍රපටියක් ගොඩනැගෙන හැටි අපි ඒ වෙයි නඩු නිලියම් බවට පත්වෙන ආකාරය අපි ටිකක් සාකච්ඡා කළා. ඒතර අපිට තේරෙනවා මේකේ එක්තරා අන්දමකින් ආස්වාදයක් තිබුණත් මේ තුලම අපි පුදුමාකාර අන්දමින් අසරණ ගතියකුත් තියෙනවා. මොකද අපි මේ වැඩේ පටන් ගත්තට අන්තිමට අපිටවත් පාලනයක් තොර අපේ අපේ පාලනයෙන් තොර වෙන ස්වභාවයක් අපිවත් අරන් චිත්‍රපටිය දුවන ගතියක් අපිවත් අරන් කතන්දරේ ගෙතෙන ගතියක් මේ හිත තුළ සිද්ධ වෙනවා. ඒක එකත්තකින් හරිම භයානකයි. මොකද හිත හිතන්න පටන් ගත්තට පස්සේ අපිටවත් බෑ නතර කරගන්න. ඒක එතකොට ඇදීගෙන ඇදීගෙන දිගට දිගට යන ස්වභාවයක් තියෙනවා. එතකොට ඒ නිසා අපේ මේ හිතේ තියෙන හැකියාව සම්බන්ධයෙන් අපි ඒක ප්‍රයෝජනට ගන්නවීම කෙසේ වෙතත් ඒ ගැන අපි සැලකිලිමත් වීම සිදු මේ සිදු කරන්න සිද්ධ වෙනවා. එතකොට මේ හිතේ ගෙතෙන කතන්දර සම්බන්ධයෙන් හිතේ මේ කරන ප්‍රපංච කිරීම සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ මොන වගේද දැකලා තියෙන්නේ? එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ හිතේ සත්‍ය කොහොමද ප්‍රකාශ කරලා තියෙන්නේ? කියන එකත් මදක් විමසන්න වටිනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් බොහොම ලස්සන ගාථා කීපයක් එනවා. මම කීපයක් ඉදිරිපත් කරන්නම්. එක්තරා මේ සූත්‍රයක එනවා මෙන්න මේ වගේ ගාතාවක්. යෝචප පංචං හිත්වාන නිප්ප පංච පදේ රතෝ ආරාධීසෝ නිබ්බානං යෝගක්ඛේමං අනුත්තරං යෝචප පංචං හිත්වාන යම් කෙනෙක් මෙන්න මේ ප්‍රපංච දුරු කළා ඒවා බැහැර කළා නිප්ප පංච පදේ රතෝ මේ නිප්ප පංච තත්වයක් හිත කතා නොකරන සත්වයක්. හිත බොහොම නිශ්ශබ්ද වෙන තත්වයක්. තැම්පත් වෙච්ච තත්වයක්. ඇතුලේ කතාව සෑහෙන දුරට සමන වෙන තත්වයක්. අඩුතරමින් සම්පූර්ණයෙන් නැතරලා නැත්තම් සම්පූර්ණයෙන් නැතර වුණා නම් ඒක තමයි ඉතින් උපරිම මට්ටමක් කියන්න වෙන්නේ. ඉතින් අන්නේ නිප්පපංච தত্ত্বය ගැන එයාගේ ඇල්මක් තියෙනවා. නිප්පපංච පදේ රතෝ. එයාගේ ඇල්ම තියෙන, එයාගේ උත්සාහය තියෙන අන්න හිත ඒ කතන්දර ගොතන එකෙන් වළක්වා ගන්න. එයා ඒකට තමයි එයාගේ හිත යොමු වෙලා තියෙන්නේ. කතන්දර ගෙතෙනවා පරණ පුරුද්දර කතන්දර ගෙතෙනවා හැබැයි මෙයාගේ හිතේ හැමතිස්සෙම අබිරතියක් තියෙන්නේ උවමනාවක් තියෙන්නේ කොයි වෙලාවද මේ කතන්දරය ඉවර කරගන්නේ කොයි වෙලාවද හිත සංසුන් කරගන්නේ කොයි වෙලාවද හිත නිශ්ශබ්ද කරගන්නේ මෙන්න මේ පැත්තට අන්න යාගේ හිතේ නැඹුරුවක් තියෙනවා හිතේ රතියක් තියෙනවා ඇල්මක් තියෙනවා ආරාධේසෝ නිබ්බානං අන්න ඒ තැනත්තා නිවනට ආරාධනා කරනවා යෝගක්ඛේමං අනුත්තරං මේ යෝගක්ෂේම වූ අනුත්තර වූ ඒ උතුම් වූ නිවනට අන්න එයා ආරාධනා කරනවා. හරියට නිකන් අර පහම් පැල හදලා දෙවියන්ට ආරාධනා කරනවා වගේ. එහෙම නැත්නම් ධාතු කරඬුවක් හොඳට තියලා මල් පහම් පූජා කළා ධාතුන් වහන්සේලාට ආරාධනා කරනවා වගේ. එහෙම නැත්නම් හොඳට පසුබිම සකස් කළා. හරියට අර කුඹුර සකස් කළා. ඒකේ විතර වී ඉල්ලු මේ ඉස්සා වගේ අන්න අපි මේ සියල්ල සකස් කළා තිබ්බා වගේ වෙනවා අන්නේ නිප්පපංච తত্ত্বය අපේ හිතේ පවත්නවා. ඒ නිසා අපි සෑහෙන්න සැලකිලිමත් වෙන්න වෙනවා මේ අපි මේ දවස් කීපයක් තිස්සේ කතා කරපු தත්ත්වය සම්බන්ධයෙන් විශේෂයෙන්ම විපස්සනාවට බහින යෝගාවචරයේ මෙන්න මේ ප්‍රපංච සමනය සම්බන්ධයෙන් අත්‍යවශ්‍යයෙන්ම තමන්ගේ අවධානය යොමු කළ යුතුයි. එතකොට භාගතුන් වහන්සේගේ හිතේ தත්ත්වය මොකද්ද? එතකොටත් ඒ සම්බන්ධයෙන් මම එක ගාතාවක් ඉදිරිපත් කරන්නම් ධම්මපදයේ එන මේ පිංතුන් අහලා තියෙන්න පුළුවන්. ආකාසේ පදං නත්ති සමනෝ නත්ති බාහිරේ පපංචාබි රතා පජා නිප්පපංචා තථාගතා. ඔන්න බුදුරජාන් වහන්සේ තමන් වහන්සේගේ தත්වය ගැන ප්‍රකාශ කරනවා මේ ගාථාවේදී. දැන් මේ පිංගුතුන් දන්නවා දැන් අහසේ කොයිතරම් කුරුල්ලෝ පියාසර කරත් උන්ගේ පාසටහන් නැහැ. දැන් අපි ඔන්න වැල්ලක ඇවිද්දොත් එහෙම අපේ පාසටහන් මේ වැල්ලේ තියෙනවා. නමුත් අහසේ කොයිතරම් කුරුල්ලෝ පියාසර කරලා ගියත් අහසේ කිසිම පාසටහනක් නැහැ. සමනෝනත්ති බාහිරේ. දැන් මේ බාහිර සාසනවල මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත ඒ ආරෂ්ඨාංග මාර්ගයේ ගමන් කරපු ඒ ආර්ය ශ්‍රාවකෙින් නැහැ. පపంచාබි රතා පජා. මෙන්න මේ ප්‍රජාව දෙවි මිනිසුන් සහිත ප්‍රජාව සම්පූර්ණයෙන්ම මෙන්න මේ ප්‍රපංචයට තමයි ඇලුම් කරන්නේ. සාමාන්‍ය ස්වභාවය තමයි ඒක. දහම අනුගමනය නොකරන නැත්නම් කල්යාණ මිත්‍ර ඇසුරක් නොලබන බුදුන් සරණ නොගිය ඉතින් මේ බහුතරයක් පිරිස මෙන්න මේ ප්‍රපංචයට ඇදිලා තමයි ගැටයුතු කරන්නේ. හැබැයි නිප්පපංචා තථාගතා. තථාගතයන් වහන්සේලා නිප්පපංචයි. ප්‍රපංච වලින් දුර වෙලා, ප්‍රපංච වලින් තොර වෙලා, නිශ්ශබ්ද මනසකින්, සංසුම් මනසකින්, සංසිඳිච්ච මනසකින් අන්න උන්වහන්සේ ජීවත් වෙනවා. ඒ නිසා අපිට තේරෙනවා දැන් අපි කොහෙද ඉන්නේ? භාගතුන් වහන්සේ කොහෙද ඉන්නේ? කියන මෙන්න මේ කාරණාව අපේ බොහොම මේ දෙක අතර තියෙන පරතරය තේරුම් ගත යුතුයි. එහෙනම් අපේ උත්සාහය විය යුත්තේ අපේ හිතේත් මෙන්න මේ චිත්ත දමනයක් ඇති කරගන්න. අපේ හිතත් සංසුන් කරගන්න. කියවිල්ල නවත්තලා දොඩමඩු භාවය හැකිත් පමණ අඩු කළා පුළුවන් තරම් මේ හිත සංසුන් කරගන්න. අපි කට නිශ්ශබ්ද කරගන්නවා වගේම හිතත් නිශ්ශබ්ද කරගන්න උත්සාහත් යුතුයි. ඒකට තමයි එතකොට දැන් බුදුහාමුදුරුවෝ පාර පෙන්වන්න යන්නේ. එතකොට මොකක්ද ඉදිරිපත් කරන පාර? දැන් පින්වත්නි බුදුරජාන් වහන්සේ බුද්ධත්වයෙන් මේ පින්තුන් දන්නවා බුද්ධත්වයෙන් පස්සේ සත් සතියක් ගත කළා කියලා. එක සතියක් ගත කරනවා අජපාල නුගරුකමුඩ. අජපල් නුගරෝකමුල ගත කරන වෙලාවේදී උන්වහන්සේට අදහසක් එනවලු දැන් මේ සියලු සත්වයින්ම මේ සංසාර දුකෙන් අත මුදවන්නයි දැන් මේ බුද්ධත්වයටපත් උනේ මොකද්ද මේකට තියෙන පාර අන්න මෙහෙම කල්පනා කරනකොට හිතලා බලනකොට බුදුරජාන් වහන්සේට වැටහුණාලු මේකට තියෙන ඒකායන මාර්ගය තමයි මෙන්න මේ සතර සතිපට්ඨාන මාර්ගය කියලා. දැන් මේ අවස්ථාවේදී භාගතුන් වහන්සේගේ හිත දිහා බලාගෙන හිටියයි කියනවා සහම්පති මහ බ්‍රහ්මයා. මොකද මේ පිංතුන් දන්නවා බ්‍රහ්මයා ඒ සාම්පති මහා බ්‍රහ්මයාම ඇවිල්ලා තමයි ආරාධනා කරන්නේ අනේ භාගතුන් වහන්ස ධර්මයේ දේශනා කරන්න කියලා. දැන් මේ සාම්පති බ්‍රහ්මයාම දකිනවා මේ භාගතුන් වහන්සේ දැන් මේ සත්ව ප්‍රජාව මේ සංසාරෙන් එගොඩ කරන්න ගත යුතු ක්‍රියාමාර්ගය මොකද්ද කියලා අන්න දැන් විමසලා බලනවා. අන්න එතකොට භාගතුන් වහන්සේ වටහා ගන්නවා මේ සතර සතිපට්ඨාන ධර්මයන් තමයි ඉදිරිපත් කරන්න තියෙන යන්න තියෙන ඒ කායන මාර්ගය කියලා. ඉතින් මේ වෙලාවේදී සාම්පති බ්‍රහ්මයා හරියට නිකන් අර අකුලපු අතක් දික් කරන වගේ හරිම ඉක්මනට ෂණ්‍ය මාත්‍රයෙන් ඇවිල්ලා භාගතුන් වහන්සේ ඉන්ද්‍රියේ වන්දනා කරගෙන මෙන්න මේ බඳු ගාතාවක් කියනවලු. ඒකායනං ಜಾති khයන්ත දස්සි මග්ගම් පජානාති හිතානුකම්පි. ඒතේන මග්ගේන අතරින් සුපුබ්බේ තරිස්සන්ති යේව තරන්ති ඕගන්ති. පින්ගත මේක කියන්නේ ඒකායනං ಜಾති khයන්ත දස්සි. දැන් මේ ಜಾතිය ෂය කරන ඒකායන මාර්ගය මේ භාගතුන් වහන්සේ දැක්කා. මග්ගම් පජානාති හිතානුකම්පි. මේ ලොවට හිතානුකම්පී වූ ඒ භාගතුන් වහන්සේ අන්න මාර්ගය දැනගත්තා. ඒතේන මග්ගේන අතරෙන්සු පුබ්බේ. මෙන්න මේ මාර්ගයෙන් තමයි ඒ කාලෙත් මීට කලින් අවස්ථාවන් වලදීත් ඒ අනිකුත් භාගතුන් වහන්සේලා අනිකුත් බුදුරයන් වහන්සේලා මේ සත්‍යාව සංසාර සාගරයෙන් ඉතුරු කරලා තියෙන්නේ. නැත්තම් මේ ඕඝ වලින් ඈතර කරලා තියෙන්නේ. ඊළඟට තරිස්සන්ති අනාගතයේ යම්කිසි භාගතුන් වහන්සේ කෙනෙක් පහළ වෙනවා නම් ඒ භාගතුන් වහන්සේත් මේ සත්‍යාව සංසාර සාගරයෙන් එතර කරන්නේ මෙන්න මේ මාර්ගයෙන්මයි. ඊේච තරන්ති යෝගන්ති මෙන්න මේ වර්තමානයේදී එහෙනම් කරන්න තියෙන්නේ මේ මාර්ගයමයි. එහෙනම් අතීත අනාගත වර්තමාන මේ තුන් කාලයටම ගැලපෙන එකම මාර්ගයයි ඒ තමයි සතිපට්ඨාන මාර්ගය. ඒතර මෙන්න බෙමඳු ප්‍රකාශයක් කරලා එක අතකින් ප්‍රශංසා කරනවා අන්න සාම්පති මහා බ්‍රහ්මයා භාගතුන් වහන්සේට. එතකොට මේ බඳු පරිසරයක තමයි අන්න මේ භාගතුන් වහන්සේ එක අතකින් මේ සියලු ප්‍රපංච සංසිඳවන, ඒ වගේම සියලු ඕඝයන් තරණය කරන, කෙලෙස් ඕඝය තරණය කරන, ඒ වගේම හිතේ තියෙන විවිධාකාර ආශ්‍රව ස්වභාවයන්, අනුසය ස්වභාවයන් දුරු කළා දාන මේ අපි පැටලෙලා ඉන්න ස්වභාවයෙන් අපිව මුදවන මාර්ගයක් දේශනා කරන්න. එතකොට ඒක දේශනා කරන්න පටන් ගන්නෙම ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා. මෙන්න මහණෙනි ඒකායන මාර්ගයක් තියෙනවා, ප්‍රිජු මාර්ගයක් තියෙනවා සත්වයින්ගේ විසුද්ධිය පිණිස. ඒ අයගේ චිත්ත විසුද්ධිය පිණිස. දැන් මේ කායික විසුද්ධියක් නෙමෙයි මෙතන බලාපොරොත්තු වෙන්නේ. කාය පිරිසුදු කර ගැනීමක් නෙමෙයි, හිත පිරිසුදු කර ගැනීම. ශෝක පරිද්දවාණං සමතික්කමාය. ඒ අයගේ තියෙන ශෝක කිරීම, හඬා වැළපීම් ඒවා සමතික්‍රමණය කරන්න. ඒවා අභිභව යන්න. දුක්ඛ දෝමනස්සාණං අත්ංගමාය. දුක් දොම්නස් දුරු කරගන්න. ඥායස්ස අධිගමාය. යායුතු මාර්ගය. ගත යුතු මාර්ගය තම තමාටම තේරෙන්න. දැන් බුදුරජාන් වහන්සේ පාර පෙන්නනවා. හැබැයි මේ පාරේ යනකොට අන්න තමන්ටම තේරෙනවා මේක තමයි මාර්ගය. තමන්ටම සනාත වෙන්න ඕනේ. තමන්ටම හේතු ගැන්වෙන්න ඕනේ. ගන්න තේන මාර්ගය මෙන්න මේකයි. කියලා න්‍යායස්ස අධිගමාය. ඒතර ආයතු මාර්ගය, ආරෂ්ඨාංගික මාර්ගය තමන්ට හේතු ගැන්වෙන්න ඕනේ. ඒක මේ බුදුහාඳුර කියන පළියටම නෙමෙයි. මෙන්න මේ දහම වැඩෙනකොට පාර වැඩෙනකොට පාරේ යනකොට අන්න ඒත්තු ගන්වෙනවා. න්‍යායස් අධිගමාය. නිබ්බානස්ස සච්චි ක්‍රියාය. නිවන්සුව සාක්ෂාත් කිරීම පිණිස. යදිදං චත්තාරෝ සතිපට්ඨාන. ඔන්න විදිහට ඉතින් බුදුරජාන් වහන්සේ දැන් මේ හතර සතිපට්ඨාන ධර්මයන් ඉදිරිපත් කරනවා. එතකොට කායේ කායනුපස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. දැන් මෙන්න මේ ආකාරයෙන් දැන් බුදුරජාන් වහන්සේ කායानुපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව ඉදිරිපත් කරනවා. ඉතින් අපි මේ කතාව පොඩ්ඩකට මග තියලා අපි තව පොඩ්ඩක් දැන් මේ ලෝකෙ දිහා භාගතුන් වහන්සේ තවත් ආකාරයෙන් බලපු හැටි ලෝකේ මිනිස්සුන්ගේ හිතේ තියෙන ස්වභාවය අර වැරදි විදිහට හිතන්න ගිහිල්ලා මමෙක් ඈඳගෙන හිතන්න ගිහිල්ලා අපේ හිතේ ඇති වෙලා තියෙන දෘෂ්ටිගත වීම ස්වභාවය භාගතුන් වහන්සේ තවත් තැන්වල බොහෝසෙන් විස්තර කරලා තියෙනවා. ඒ தත්වයන් අපි පොඩ්ඩක් තේරුම් ගත්තනම් එතකොට තවත් මේ බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරන මාර්ගය මොකක්ද කියලා අපිට තව ටිකක් ඒත්තු ගැන්වෙනවා. එක සූත්‍රයක් එනවා ditthිගත සූත්‍රය කියලා ඉතිවුත්තක පාළියේ භාගතුන් වහන්සේ මෙහෙම කියනවා ද්විහි භික්කවේහි ditthිගතේහි පරියුට්ඨිතා දේවමනුස්සා ඕලීයන්ති ඒකේ අතිධාවಂತಿ ඒකේ චක්කුමන්තෝව පස්සන්ති මේක පොඩ්ඩක් අපි ලියා ගන්න බලමු දැන් අපි මේ පින්වතුන්ට මතකයි අර සබ්බාසෝ සූත්‍රයේ මුල් කරගෙන පොඩ්ඩක් අපි විස්තර කරා. දැන් මේ අතීතය අල්ලගෙන අපි හිතන හැටි. මම එක් කෑඳගෙන මම හිටියද? මම හිටියේ නැද්ද? මම කොහෙද හිටියේ? මම මොන භවයේද ගත කළේ? මම කොහෙන් දෙතෙන්ට ආවේ? ඔය විදිහට අපි කල්පනා කරනවා. නැත්නම් අනාගතය අල්ලගෙන අනාගතේ මම ඉන්නවද? අනාගතේ මම ඉන්න එකක් නැද්ද? මම කොහෙ ගිහින් උපදීද? මම මොන මොන විදිහට දේවල් කරයිද? උන අපි අනාගතය අල්ලගෙනත් කල්පනා කරනවා. වර්තමාන වශයෙන් උත් මම ඉන්නවද? මම නැද්ද? මම කොහොමද? මට කොහොමද? ඉතින් নানা ආකාර වශයෙන් කල්පනා කරනවා. ඉතින් මේ විදිහට අපි හිතලා හිතලා හිතලා කොහොම හරි මේක හරහා අපි දෘෂ්ටිගත වුණාම ලොකු කරදරයක වැටුණාම අපේ හිත බරපතල විදිහට මේ নানা ප්‍රකාර දේවල් වල බැහැගත්තාම ඔන්න දැන් මෙබඳු මිනිස්සු කල්පනා කරනවලු මේකෙන් ගැලවෙන්න. දැන් මේ සාමාන්‍ය අනිත් මිනිස්සු කල්පනා කරන හැටි ගැන මේ භාගතුන් වහන්සේ පෙන්නනවා. ඕලීයන්ති ඒකේ. ඇතම් කෙනෙක් පසුබහින්න ගන්නවා. කොයි වෙලාවෙදිද අන්න භාගතුන් වහන්සේ මේ ඒ භව තත්ත්වයක් නැත්තම් මේ දිගට යන තත්වයක් ශාස්වත තත්වයක් දිගට කෙනෙක් ඉන්නවා කියන තත්වයක් නැහැ කියලා කියනකොට අන්න ඒ කෙනෙක් පසුබානවා. මොකද අර ඉන්න ගතිය දිගට ඉන්න ගතියක් දිගට පැවැත්මක් තියෙන ගතියක් අනාගතේත් මම ඉන්න ඕන අනාගතේත් මම ඉන්නවා මේ දිගට යන ආත්මයක් තියෙනවා කියලා අන්න හිතට අර වැරදි විදිහට කල්පනා කළා මේ මෙබඳු දෘෂ්ටිගත වෙච්ච පිරිස ඉතින් මේ බුදුරජාන් වහන්සේ අර විදිහට ප්‍රකාශයක් කරොත් එහෙම කරන කරනවා ඇහෙනකොට අන්න ඒ අය ඒකට කන් යොමන්නේ නැහැ එයා ඒක අහන්න ඉදිරිපත් වෙන්නේ මොකද කෙනෙක් ඉන්නවා මමෙක් ඉන්නවා. දැන් මේ භාගතුන් වහන්සේ මෙන්න මේ වෙනත් පැත්තක් පෙන්වනවා. දැන් අන්න එයා අපිට බය හිතෙනවා. දැන් මේ මට මොකද වෙන්න යන්නේ? මම ඉන්නවනේ. මම දැන් අනාගත භවෙත් ඉන්නවනේ. දැන් අර හිතලා හිතින් හදාගෙන ඉන්නේ. ඉතින් අර භාගතුන් වහන්සේගේ වචනේ නිකන් හිතේ සන්ත්‍රාසයක් ඇති කරනවා. බියක් දනවනවා. ඔන්න එක කට්ටියක්. එතකොට අර බුදුහාඳුර කියන එක අහන්න කැමති නෑලු. ඊළඟට තවත් පිරිසක් ඉන්නවා අතිධාවන්තියේකේ. ඔන්න ඒගොල්ලෝ වෙන පැත්තකින් හිතලා. ඒගොල්ලෝ හිතලා මේම ගමනක් නෑ මේක මහා කරදරයක්. මේක මෙතනම ඉවර කරන්න ඕනේ. ඊළඟ භවයක් මට ඇත්තේ නෑ. මරුණාට පස්සේ ඔක්කොම ඉවරයි. අන්න උච්ඡේද දෘෂ්ටියකට පැටලිලා. අන්න ඒ බඳු දෘෂ්ටියකට පැටලුනහම අන්න බුදුහාමුදුරු කියන එතන සිද්ධ වෙන්නේ අතිදහවණයක්. ඕන්ට වඩා එහාට ගිහිල්ලා. තන මග හරවගෙන හරියට නිකන් දිනුම් කණුව හඳුනගන්න නැතුව තව තාම දුවනවා. ඊටත් එහා දුවනවා වගේ දෙයක්. අති දහවණයකට ගිහිල්ලා. හැබැයි චක්කු මන්තෝව පස්සන්ති. මේ දෙකම මේ අන්ත දෙකටම නොගිහින් අන්න ඇස් ඇත්තෝම දකිත් කියලා අන්න බුදුරයන් වහන්සේ කියනවා. ඊට පස්සේ විස්තර කරනවා චක්කුමන්තෝ පස්සන්ති කියන්නේ මොකද්ද? එතකොට මොකද්ද එතකොට නිවැරදි මාර්ගය? ඇස් ඇත්තන් දකින්නේ කොහොමද කියන එක බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. කතංච බික්කවේ චක්කුමන්තෝ අපස්සන්ති. කොහොම කොහොමද මහණෙනි මේ ඇස් ඇත්තන් නිවැරදිව දකින්නේ? ඉද බික්කු භූතං භූතතෝ පස්සති. දැන් හටගත්ත දෙයක් හටගත්ත ආකාරයෙන්ම දකින්නවලු. දැන් මෙතන හටගත්ත දෙයක් කියන්නේ හේතුප්‍රත්‍යයන්ගෙන් හටගත්ත දේවල් අන්න හේතුප්‍රත්‍යයන්ගෙන් හටගත්ත ආකාරයම දකින්න. මෙතන මොකක්වත් අර අලුතෙන් හදාගත්ත දෙයක් නෙමෙයි, හිතින් හදාගත්ත දේවල් නෙමෙයි. ඇත්ත වශයෙන්ම හේතුන් නිසා හටගත් යමක් තියෙනවා අන්න ඒකේ සත්‍ය ස්වභාවයම යථා ස්වභාවයම දකින්න. මොකක්වත් හදපු, සිතින් සංස්කරණය කරපු, කෘතිම කරපු දේවල් නෙමෙයි මේ කතා කරන්නේ. තියෙන දේ තියෙන හැටිම තේරුම් ගන්නවා. කිසිම දෙයක් ආයේ හංගලා නෙමෙයි, වලක්වලා නෙමෙයි, තියෙන දේ තියෙන හැටියටම. යථා භූතයේ ඒ හැටියෙම. අන්න මේ බලන්න උත්සාහත් වෙනවා. භූතම් භූතතෝ දිස්වා. දැන් අන්න ඇත්ත ඇති සැටියෙන් දැකලා, හටගත්ත දේ හටගත් ආකාරයෙන්ම දැකලා, භූතස්ස නිබ්බිදාය විරෝගා විරාගාය නිරෝධාය පටිපන්නෝ හොති. දැන් මේ ඇත්ත ඇතිසැටියෙන් ඇත්ත ඇතිසැටියෙන් දැක්කට පස්සේ ඒ හටගත්ත දෙය කෙරෙහින් හිත අයින් කරගන්න. හතතත් හටගත දෙය කෙරෙන් හිත මෑත් කරගන්න. එහාට ගන්න. ඒක ඒකේ කෙරෙහි යම්කිසි විරාගයක් ඇති කරගන්න. ඒකෙන් හිත නික්මවා ගන්න. ප්‍රතිපදාව ගමන් කරනවා. දැන් මොකද හටගත්ත දේ කියන එක ඒතොර කෙනෙකුට තේරෙන්න ඕනේ මේ හටගත්ත දෙයක් කියන්නේ తాවකාලික දෙයක්. හටගත්ත දෙයක් හටගන්න හේතුන් නිසා. ඒ හේතුන්ට අපිට කිසිම පාලනයක් නැහැ. පාලනයකින් තොර හේතුන්ගෙන් යමක් හටගත්තා නම් අන්නේ ප්‍රතිඵලයත් අනිවාර්යෙන් පාලනයෙන් තොරයි. අනිත්‍ය වූ හේතුන්ගෙන් යමක් හටගත්තා නම් ඒ ප්‍රතිඵලයත් අනිවාර්යෙන්ම අනිත්‍යයි. දුක් වූ දෙයකින් යමක් හටගත්තා නම් ඒ ප්‍රතිඵලයත් අනිවාර්යෙන් දුකක්. ඔන්න ඔය ආකාරයෙන් අපිට එතකොට මේ ඊ타ම කෙටියෙන් සංක්ෂිප්තව මේ බුදුරජාන් වහන්සේ කියනවා මෙතන චක්කුමන්තෝ පස්සන්ති ඇසන්තෝ දකින්නේ කොහොමද? එහෙමනම් දකින්න සිද්ධ වෙනවලු මෙන්න මේ නිවැරදි ආකාරයකට. ශාස්ත්‍ර දෘෂ්ටියකට පැටලෙන්නෙත් නැතුව, උච්ඡේද දෘෂ්ටියකට පැටලෙන්නෙත් නැතුව මේ තියෙන දේ තියෙන හැටි තියෙන හැටියටම තේරුම් ගැනීමක්. ඇත්ත ඇත්තටියෙන් තේරුම් ගැනීමක්. ඇත්ත ඇත්තටියෙන් තේරුණා නම් අන්න හේතුප්‍රත්‍යයන් වශයෙන්ම නැත්නම් ධර්මතාවයක් වශයෙන්ම හිතේ අවබෝධයක් පහළ වෙනවා. අවබෝධය හරහාම මෙන්න මේ බලාපොරොත්තු වෙන අභිමතාර්ථය ඉෂ්ට වෙනවා. එතකොට මෙන්න මේ ඉෂ්ට කර ගැනීම සම්බන්ධයෙන් අපිට මේක තර්ක ඥානයකින් හිතුව පමණින් මේ දේ සිද්ධ වෙන්නේ නැහැ. අපිට තේරෙන්න පුළුවන් තර්ක ඥාණයට වැටෙන්න පුළුවන් ඔව් ඇත්ත තමයි කියලා. නමුත් ඒක යථාර්ථයක් කරගන්න නම් ඒක ප්‍රායෝගික කරගන්න නම් ඒක අපේ හිතේ පදිංචි කරගන්න නම් අන්න අපිට ඊට වඩා ප්‍රතිපදා මාර්ගයකට අවතීර්ණ වෙන්න සිද්ධ වෙනවා. ඒකට තමයි දැන් එතකොට භාගතුන් වහන්සේ අර වගේ සතිපට්ඨාන මාර්ගයක් ඉදිරිපත් කරන්නේ. එතකොට පින්වත්නි අපි ටිකක් විමසලා බලමු එක ක්‍රමයක් අරගෙන මොකද සියල්ල මේ කතා කරන්න අවස්ථාව නෙමෙයි දැන් මේ බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරන මාර්ගය හරහා කොහොමද අපි සුද්ධ වෙන්නේ? කොහොමද අපේ හිත निराවුල් වෙන්නේ? කොහොමද අපේ හිතේ තියෙන මේ විවිධාකාර බැඳීම්, ඇලීම්, ගැලීම්, ගැටීම් මේ নানা ප්‍රකාර මේ තියෙන විෂම චක්‍රය ටික ටික ටික ටික ලිහිලා යන්න පටන් ගන්න. කියන එක සම්බන්ධයෙන් අපි පොඩ්ඩක් එක ක්‍රමයක් අරගෙන පොඩ්ඩක් සාකච්ඡා කරලා බලමු. මම ඉතින් සෑහෙන පිරිසක් ධාතු මනසිකාරය වඩන නිසා මම මේ පැත්තෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ ධාතු මනසිකාරය සම්බන්ධයෙන් ඔන්න සතිපට්ඨාන සූත්‍රයේ විස්තර කරනවා. ඉද මේ ඉම මේව කායන් යථාඨිතං යථාපනිහිතං ධාතුසෝ පච්චවෙක්කති. අත්ථි මස්මින් කායේ පඨවි ධාතු, ආපෝ ධාතු, වායෝ වාය තේජෝ ධාතු, වායෝ ධාතු. දැන් මේ ඊටාම සංක්ෂිප්ත වශයෙන් එතන ඉදිරිපත් වෙන්නේ දැන් මේ යම්ස කෙනෙක් යෝගාවචරයේ මේ කය පිහිටලා තියෙන ආකාරයෙන්ම දැනගන්නවලු ආයේ මොකක්වත් අමුතු ඉරියව්වක් අවශ්‍ය යම් යම් ආකාරයකට මේ කය පිහිටලා තේනවද? යම් ඉරියව්වක මේ කය පවත්වනවද? අන්න ඒ සැටියෙන්ම එයා තේරුම් ගන්නවා ආ මේ කය ඔන්න පටවි ධාතු ස්වභාවයක් තියෙනවා. මේ කයේ ආපෝ ධාතු ස්වභාවයක් තියෙනවා. මේ කයේ තේජෝ ධාතු ස්වභාවයක් තියෙනවා. මේ කයේ වායෝ ධාතු ස්වභාවයක් තියෙනවා. අපි ඊයේත් කතා කළා මේකට සම්බන්ධ ධර්ම සාකච්ඡාවේදී මේ කොහොමද මේ හිතේ ඇතිවන පරිවර්තනය කියලා. ඒකේ බුදුරජාන් වහන්සේ දෙන උපමාව අපි පොඩ්ඩක් නැවතත් ඉස්සරහට ගමු. අර හරක් මරන මිනිස්සෙක් එළදෙනක්ව මරලා එයා දැන් අන්න විකුණනවලු. හතරමං හන්දියට ගෙනල්ලා කෑලි කපලා එයා දැන් මස් විකුණනවා. කලින් තිබුණේ හරකෙක් මරනවා කියන සංඥාවක්. සතෙක් මරනවා කියන සංඥාවක්. දැන් අන්න සත්ව සංඥාවක් ඒ මිනිසයාගේ හිතේ තිබුණා. නමුත් සතාව මරලා කෑලි කපලා පොඩ පොඩ කිර කිර විකුණනකොට, මැන මැන විකුණනකොට, කොලේ කොතලා ඉල්ලන කෙනෙකුට දෙනකොට කිසිසේත් මෙතන සත්ව සංඥාවක් නැහැ. එයාගේ හිතේ තියෙන්නේ මස් කියන සංඥාවක්. එතකොට අපිට තේරෙනවා මෙතන ලොකු දෘෂ්ටියේ පරිවර්තනයක් සිද්ධ වෙලා තියෙනවා. කලින් තිබුණේ සත්ව දෘෂ්ටියක ආත්ම දෘෂ්ටියක නැත්තම් පුද්ගල දෘෂ්ටියක දැන් ඊට වඩා හාත්පසින්ම වෙනස් තත්වයක තමයි දැන් මේ හිත තියෙන්නේ. දැන් පින්වත් එතකොට දැන් මේ උපමාවෙන් බුදුරජාන් වහන්සේ පෙන්ලා දෙන්නේ එහෙමනම් මේ නිවැරදිව ධාතු මනසිකාරයක් වැඩිම තුල අපේ හිතෙත් අර කලින් තිබිච්ච සත්ව සංඥාව මම මගේ කියන ඒ දැඩිවගත් ආකල්පය ක්‍රමානුකූලව පොඩ පොඩ පරිවර්තනය වෙන්න ඕනේ අන්න සත්ව පුජ්‍යල සංඥාවකින් තොර ධාතු සංඥාවකට හේතුපත්‍ය වශයෙන් තියෙන ස්වභාවයකට මෙතන තියෙන්නේ මමෙක් පුජ්‍යලයක් නැතිව මේ හේතුන් නිසා හටගත් දේවල් එහෙම නැත්නම් මේ ධාතුන් නිසා හටගත් ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය ඔන්න ඔය ආදී වශයෙන් අපේ හිතේ ක්‍රමානුකූලව ටිකෙන් ටික මෙන්න මේ දෘෂ්ටියේ විසුද්ධ වීමක් දෘෂ්ටියෙන් සුද්ධ වීමක් පරිවර්තනය වීමක් ක්‍රමානුකූලව සිද්ධ වෙන්න අවශ්‍යයි. එතකොට අපි ටිකක් මේකේ හිතලා බලමු. එතකොට කෙනෙක් අපි හිතමු සක්මන් භාවනාවකට ගිහිල්ලා එයා වම දකුණ කියලා පටන් ගත්තට ඒ සම්මුති මට්ටම පසු කාලයේ කෙනෙක් අභිබවා යනවා. කියන්නේ වම දකුණ කියන එක මේ අපි දීපු නමක් විතරයි. අපේ මේ මේ අපි අර භාවිතා කරන මොකක් හරි භාෂාවක් පාවිච්චි කළා අපි එතනට මානසිකාරයක් කරනවා මොකද අපිට එකපාර්ට්ම සම්මුතියෙන් පරමාර්ථයකට යන්න බෑ. සම්මුතියත් අපි එතෙන්ද යොදාගත්තා. සම්මුතිය තුළම ඔන්න අපි පටන් ගත්තා. අපි ඉන්න තැනින් ඕනේ නේ පටන් ගන්න. අන්න සම්මුතියෙන් පටන් ගත්තා. සම්මුතියෙන් පටන් අරගෙන අන්න අපි මේ තියන්නේ වම, මේ තියන්නේ දකුණ, මේ තියන්නේ වම, මේ තියන්නේ දකුණ කියලා අන්න අඩුතරමින් මේ සම්මුති ලෝකයේම හැබැයි වර්තමානට එනවා. අනාගතයේ ගිහිලා පැටලෙන්න යන්නෙත් නැහැ. අතීතයට ගිහිලා පැටලෙන්න යන්නෙත් නැහැ. හැකිතාක් උත්සාහත් වෙනවා ඔන්න වර්තමානයේ හිත ගන්න. ඕක පළවෙනි පියවර වෙනවා ඉතින්. ඊට පස්සේ අන්න වර්තමානයේ ජීවත් වෙන්න පටන් ගත්ත යෝගාවචරයට අන්න පුළුවන් වෙනවා දැන් ඔන්න මේ වම්පය අධේ තියෙනකොට එතනම සිහිය පවත්වන්න. දකුණු පාදයේ තියෙනකොට එතනම සිහිය පවත්වන්න. එතකොට දැන් එයාට වම දකුණ කියලා කියන්න අත්‍යවශ්‍ය නැහැ. හිත එකඟ වෙලා නම් අන්න ඒ පාදේම තියෙනවා. හිත එකඟ වෙලා නම් අන්න දකුණු පාදේම තියෙනවා. එතකොට ඊළඟට අන්න උත්සාහත් වෙන්න පුළුවන් මොකක්ද ඇත්ත වශයෙන් මෙතන දැනෙන්නේ මේ දැනෙන්නේ හිතට මේ කියන්නේ මේ දැනෙන්නේ අර වචන වශයෙන් නෙමෙයි ඇත්ත වශයෙන්ම පාදයට මොකද දැනෙන්නේ ඇත්ත වශයෙන්ම මේ කයට මොකද දැනෙන්නේ මේක මේ හිතින් හදපු දෙයක් නෙමෙයි. ඇහැ පියාගෙන ඉන්නකොට හිත පෙන්නන හිතලුවක් නෙමෙයි මේ. හිතා ගත්ත දෙයක් නෙමෙයි මේ. ප්‍රපංචයක් නෙමෙයි මේ. මේ ඇවිල්ලා සත්‍ය වශයෙන්ම ඒ මොහොතේදී අන්න අර භූත කියලා කියන ඒ හටගත්ත දේ හේතුන් නිසා හටගත්ත දේ අන්න එතන ඒ මොහොතේදී එයා දැක ගන්න උත්සාහත් වෙනවා. එතකොට අන්න අපි අර අපි හදාගත්ත භාෂාවන් ව්‍යවහාරයන් සම්මුතීන් මේවා අභිබවා ගිහිලා ඒවා විනිවිදගෙන ගිහිල්ලා අපි නැවතත් අර ඊටාම සූක්ෂම මට්ටමේ ඊටාම ප්‍රාථමික මට්ටමේ තියෙන අර දැනීම් මාත්‍රයකට අන්න අපේ හිත බැහැ ගන්නවා. එතකොට අන්න අපිට තේරෙනවා මෙතන තියෙන තද ගතියක්, මෙතන තියෙන රළු ගතියක්, මෙතන තියෙන සිසිල් ගතියක්, මෙතන තියෙන උණුසුම් ගතියක්, මෙතන තියෙනවා හිර වෙන ගතියක්, නැත්නම් ගොරෝසු ගතියක්, මෙතන තියෙනවා සෙල වෙන ගතියක්. මෙන්න මේ වගේ ඊටාම ප්‍රාථමික මට්ටමේ අපේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන අන්න ඒ දත්තයන් ටික අන්න අපිට ලැබෙනවා. දැන් මේවා අපි දැන් සකස් කරන්න යන්නේ නැහැ. හැකිතා සකස් කිරීමෙන් වළකිනවා. අපි કૃතිම කරන්න යන්නේ නැහැ. තොරතුර ඒ වශයෙන්ම ගන්න උත්සාහත් වෙනවා. මේක કૃතිම කරපු දෙයක් නෙමෙයි. පොතේ දැනුම දාන්න යන්න සුදුසු නෑ. අපි අහපු දේ මෙතෙන්ට දාන්න යන්න සුදුසු නෑ. කයටම මේ ශරීරයටම මේ සිතටම මේ තියෙන දේ තියෙන හැටියටම පෙන්ලා පෙන්නා ගන්න උත්සාහත් වෙනවා. ඒකයි මම මුල්ම දවසේ මතක් කරේ මෙතන පොතේ දැනුම රිංගවන්න යන්න එපා. අහපු දේ මෙතෙන් රිංගවන්න යන්න එපා. මෙතෙන්ට අවශ්‍යයි තාම සූක්ෂම වශයෙන් මේ තියෙන දේ තියෙන හැටියටම තේරුම් ගැනීම. අපි කෙනෙක් ওই දේ ඔන්න බලාගෙන යනකොට අන්න එයාට දැනෙනවා දැන් එයාට අමතකයි මේ මම ඇවිදිනවා කියලා. එයාට අමතකයි මේ මම පිරිමි කෙනෙක් කියලා. එයාට අමතකයි මම ගැහණු කෙනෙක් කියලා. එයාට අමතකයි මේ ඉන්නේ නිස්සරණ වනේ කියලා. එයාට දැන් තියෙන්නේ අන්න පරමාර්ථ මට්ටමක දැනීමක් පමණයි. එයාට තියෙන්නේ තද ගති රසක්, රළු ගති රසක්, උණුසුම් ගති රසක්, සිසිල් ගති රසක්, සිනිඳු ගති රසක්. මෙන්න මේ වගේ අර ප්‍රාථමිකම මට්ටමේ දැනීම් සම්භාරයක් පමණයි දැන් තියෙන්නේ. මෙන්න මෙහෙම අපි හිතමු කෙනෙක් මේක බලමින් ඉන්නකොට එයා ඔන්න යනවා ඉඳගෙන ඉන්න භාවනාවකට. අපි හිතමු එයා එතනදිත් හිතේ දැන් හිතේ යම් පමණකට සමාධියක් තියෙනවා. එතනත් ධාතු මනසිකාරයක්ම වඩනවා. එයාට තේරෙනවා අන්න මේ කයෙත් දැන් මේ নানা ප්‍රකාර මේ ධාතු සබහායන් මතුවෙනවා. ඒවත් හොඳට බලමින් ඉන්නවා. ඉතින් ඒවැය තියෙන්නේ අර කතාවමයි. ඒකෙත් තියෙනවන තද ගති තියෙනවා, රළු ගති තියෙනවා, උණුසුම් ගති තියෙනවා, සිසිල් ගති තියෙනවා, සෙල වෙන ගති තියෙනවා, කම්පන වෙන ගති තියෙනවා, චලනය වෙන ගති තියෙනවා. මේ নানা ප්‍රකාර අර මූලික ප්‍රාථමික මට්ටමේ ධාතු ලක්ෂණම මෙතනත් තියෙනවා. අතනත් ධාතු ලක්ෂණ මෙතනත් ධාතු ලක්ෂණ. කෙනෙක් මේ විදිහටම නැවත නැවත ධාතුන් ප්‍රකට කර ගනිමින් මේක යෙදෙනවා නම් අන්න Tamanට තේරෙනවා මේකේ කෙනෙක් නැහැ මමෙක් නැහැ ධාතු ස්වභාවයක් තියෙනවා. අන්න හිතේ පොඩ්ඩක් අන්න පරිවර්තනයක් සිද්ධ වෙනවා. සමහර වෙලාවට අන්න හිතේ අවබෝධයක් එනවා. හැබැයි ආයෙත් ඒක බොඳ වෙලා යනවා. ආයෙත් සත්ව සංඥාවට යනවා. ආයෙත් මම කියන්නේ මම නැගිටිනවා. හැබැයි නැවත නැවත කරනවා. නැවත නැවත කරන්න කරන්න දැන් මේ විපස්සනාවේ තියෙන එක ලක්ෂණයක් තමයි මේකේ හේතුන් ටික සකස් වෙන අන ආයිත් තේරෙනවා. නිශ්ශබ්ද මනසකට තේරෙන්නේ. නැතුව මේ කතා කරන මනසකට නෙමෙයි සංසුම් මනසකින් මේ දේ බලනකොට අන්න එක පාටම නිකන් යම් වැටහීමක් එන්න ඉඩ තියෙනවා. ඒ එන්නේ යම් සිතුවිලි කීපයකින් වෙන්න පුළුවන්. ඒකේ වැරද්දක් නැහැ. නමුත් අන්නේ අවබෝධය නැවත නැවත නැවත නැවත යෝගාවචරගේ හිතේ පළපදියම් වෙනකොට අන්න අර සත්ත්ව සංඥාවෙන් මස් සංඥාවට අර මේ ගෝඝාතකයා ගියා වගේ දැන් මේ යෝගාවචරයත් මේ තමන්ගේ කියාගත්ත ඇඟේ තියෙන මේ ස්වභාවය තේරුම් ගන්න තේරුම් ගන්න මම භවනා කරනවා මම මගේ ඇඟ බලනවා මගේ ශරීරය බලනවා කියන ඒ පටන් ගත්ත මට්ටමින් එහාට ගිහිල්ලා මෙන්න මේ ධාතු ස්වභාවයක් තියෙනවා ධාතු ක්‍රියාත්මක වෙනවා ධාතු මට ඕන විදිහට වැඩ කරන්නේ ධාතුන්ට ඕන විදිහට ධාතු වැඩ කරනවා කියලා අන්න මේ එක අතකින් මුලින් එන්නේ නිකන් අර පැමිණිල්ලක් කරනවා වගේ මොකද තමන් බලාපොරොත්තුනේ එකක් දකින්න වෙන එකක් බලාපොරොත්තුනේ මම කැමති ටික නම් මේකේ බලා ගන්න හම්බෙයි කියලා. තද ගතියට මම කැමති. ඔන්න තද ගතියම හම්බෙයි කියලා බලාපොරොත්තු නමුත් ඔන්න හෙලවෙන්න ගන්නවා. ඔන්න ඉතින් මේ පැමිණිලි කරනවා. මේ පැද්දෙනවා, ඇලවෙනවා, සෙලවෙනවා, කැරකෙනවා කියලා ඔන්න මේ පැමිණිලි. මොකද බලාපොරොත්තු එක වෙච්ච එක නෙමෙයි වෙලා තියෙන්නේ. ඊළඟට අපි බලාපොරොත්තු වුණා පොඩ්ඩක් ඔන්න සංසුන්ව ඉඳීමක්. එහෙම වෙන්නෙත් නැහැ. බලාපොරොත්තු වුණා මේ පටන් ගන්න එක අවසන් වීමක්. එහෙම වෙන්නෙත් නැහැ. බලාපොරොත්තු වුණා යම්කිසි තැනක මේ බඳු දෙයක් හට ගැනීමක්. එහෙම වෙන්නේත් නැහැ. ඉතින් අපේ න්‍යාය පත්‍රයට මේ ධාතු ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් මේක දකින්න දකින්න අන්න යෝගාවචරය ටිකක් අර තිබුණ සංඥා ස්වභාවය තිබුණ එයාගේ අර පාලනය කරන්න පුළුවන් ගතිය මම මගේ කියන්න ගතිය වෙනුවට අන්න දැන් මේ හිතට පිළිගන්න සිද්ධ වෙනවා මෙන්න මෙබඳු යථා ස්වභාවයක් තියෙනවා මේක හරි කටුක සත්‍යයක් මේක අපි බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙමෙයි තියෙන්නේ එක අතකින් හරි පිළිගන්න අමාරු කටුක සත්‍යයක් මෙතන තියෙනවා. ඉතින් මේ විදිහට බුදුරජාන් වහන්සේ කියනවා යම්ස කෙනෙක් මෙහෙම බලාගෙන යනකොට එයාට වැටහෙන්න පුළුවන්ලු දැන් මේ නැවත නැවත බලමින් ඉන්නවා තං නේතම් මම නේසෝ හමස්මි න මේසෝ අත්තාති ඒව මේතං යථා භූතං සම්මත් පඤ්ඤාය දට්ඨබ්බං අන්න මේ නිවැරදි සම්‍යක් ප්‍රඥාවකින් අන්න එයා තේරුම් ගන්නවා දැනගත යුතුයි මෙතන මේ තියෙන්නේ මම නෙමෙයි මෙතන තියෙන්නේ මේ මගේ දෙයක් නෙමෙයි. කියලා අන්න මෙතන මගේ ආත්මයක් නැහැ කියලා අන්න එයාට තේරෙනවා අර මමෙක් හදාගෙන පටන් ගත්තට මෙතන තියෙනවා එකාතකින් ධාතුන්ගේ ස්වභාවයක් හේතුන් ප්‍රත්‍යයන්ගෙන් හටගත්තු ස්වභාවයක් මෙතන මට දිගට පවත්වන්න පුළුවන් මගේ විශේෂ පවත්වන්න පුළුවන් ස්වභාවයක් නැහැ දැන් මේක දකින්න දකින්න බුදුරජාන් වහන්සේ කියනවා යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා පඨවි ධාතුයා නිබ්බින්දති දැන් මේක තේරෙන්න තේරෙන්න එයාගේ හිතේ මෙන්න මේ යථා භූතය වැටහුණා නම් ඒ ඇත්තට සැටියෙන් ඒ හිතට තේරුණා නම් මේක එපා වෙනවා කියන එක මේ ගැන කලකිරෙනවා කියන එක මේකෙන් හිත ඈත් වෙනවා කියන එක ධර්මතාවයක් කියලා බුදුරජාන් වහන්සේ කියනවා. මේකට අපිට චේතනාවක්වත් පහළ කරන්න ඕනේ නැහැලු මගේ හිත මේකෙන් ඈත් වෙන්න කියලා චේතනාවක්වත් අවශ්‍ය නැහැ කියනවා. ඒ ඈත් හිතටම අදාළ දෙයක්. ඒක චිත්ත නියාමයක්. ඒ කියන්නේ එයාට වැටහුණා නම් මෙතන තියෙන తත්වේ එයාට තේරුණා නම් මෙතන තියෙන යථා ස්වභාවය එයාම අයින් වෙනවා. ඒක හිතේ ස්වභාවය. ඒක අපි ආයි බලෙන් අයින් කරන්න දෙයක් නැහැ. අපිට තියෙන්නේ පෙන්ලා දෙන එක පමණයි. එයාට තේරෙනකම් පෙන්ලා දිය යුතුයි. ගහ වැඩෙනකම් අපිට තියෙන්නේ ඒක රැක ගන්න. ගහ වැඩිලා මල් පල දානකම් අන්න අපි එයාව ආරක්ෂා කරගන්නවා ඊට උමනා කරන පොහොර ටික. උමනා කරන වතුර ටික දාලා අන්න නිකන් පැලේ ආරක්ෂා කරගන්නවා වගේ අපිට තියෙන්නේ මේ වැඩෙන භාවනාව රැකගෙන යන්න. එදා එදා භාවනාව කරගෙන යනවා. හිත යම් අවස්ථාවක මේ යම් පමණකට පරිණත භාවයකටපත් වුණා නම් ස්වාභාවිකවම අන්න එයාම අයින් වෙනවා. පටවි ධාතුය නිබ්බෙන්දති. පටවි ධාතුයා චිත්තං විරාජේති. අන්න මේ පටවි ධාතුව සම්බන්ධයෙන් හිත විරංජනේ වීමක් වෙනවා. ඒ කියන්නේ දැන් පටවි ධාතුව සම්බන්ධයෙන් දැන් හිතේ තියෙන එපා වීමක්. පාට මැකිලා ගිහිල්ලා. දැන් පටවි ධාතුව පේන්නේත් නැති තරම්. ඒ කියන්නේ මේ පරිවර්තනය මේ අභ්‍යන්තරික වශයෙන් සිද්ධ වෙන පරිවර්තනය යෝගාවචරයාගේ චර්යාමය වශයෙන්ුත් තේරෙන්න ඉඩ තියෙනවා. තේරිය යුතුයි ඒක අතකින් කියනවා නම් නිවරදිව මේ බඳු භාවනාවක් හොඳ ආකාරව වැඩෙනවා නම් අන්න එයා ලෝකයේ දිහා බලන හැටි, ගෙවල් දොරවල් වල ජීවත් වෙන හැටි, එයා කටයුතු වල යෙදෙන හැටි පොඩ පොඩ පොඩ පොඩ එයාගේ මනසේ පරිවර්තනය ටික ටික මේ භාවනාවේදී ලබන අත්දැකීම් හරහා එයාගේ අභ්‍යන්තරික චිත්ත අභ්‍යන්තරික පරිවර්තනයක් සිදු යුතුයි. සිදු විය යුතුයි. ඒ සිදුවීම තමයි එකතකින් එයා නිකන් පෙන්눔 කරන්නේ. එයා දැන් ඉස්සෙල්ලා තරම් අල්ල බදා ගන්න යන්නේ ඉස්සෙල්ලා තරම් ඉස්සරහට පනින්න යන්නේ ලොකු කෑල්ල මට ගන්න ඕනේ කියලා ගන්න යන්නේ නැහැ. මට ඔක්කොම අයිති කරගන්න ඕනේ කියලා ඒබඳු ස්වභාවයක් නැහැ. අන්න එයාට තේරිලා මෙතන තියෙන්නේත් හතර මහා ධාතුවක්, එළියේ තියෙන්නේත් සතර මහා ධාතුවක්. අන්න ඕක තවත් පැත්තක්. ඒක බුදුරජාන් වහන්සේ කියනවා. දැන් ඒ කියන්නේ දැන් අපි මගේ කය ලස්සනයි, මගේ කය හොඳයි, මම හරි හැඩයි, මම හරි කඩවසම් කියලා අපි හිතාගෙන ඉන්නවා. දැන් යෝගාවචරයේක් මේ දේ කරන්න කරන්න අන්න යාට තේරෙනවා මෙතන තියෙන සතර මහා ධාතුව. ඉතින් කවුරු හටේ එළිය දකින්න කොටත් එතනත් තේරෙනවා දැන් අනුමාන ඥානයක් වශයෙන් මෙතනත් තියෙන සතර මහා ධාතුවක් එතනත් තියෙන සතර මහා ධාතුවක් මේ එළියේ තියෙන එතකොට අවිඥානික වස්තු මේ මේස මේසේ පුටුව ඔරලෝසුව මේ নানা ප්‍රකාර අපි නම්ගම් දීගෙන තියෙන මේ හැම දෙයක්ම එතනක් තියෙන්නේ මේ සම්පූර්ණ භෞතික ලෝකයම කියන්නේ ඒතර සතර මහා ධාතුවක්. යාචේවකෝපන අජ්ජත්තිකා පටවි ධාතු, යාච බාහිරා පටවි ධාතු, පටවි ධාතු රේවේසා. අන්න බුදුරයන් වහන්සේ කියනවා යම්තාක් මේ ආධ්‍යාත්මික පටවි ධාතුවක් තියෙනවද? යම්තාක් බාහිර පටවි ධාතුවක් තියෙනවද? මේ එකම පටවි ධාතුවමයි. ඒගොල්ලෝ දන්නේවත් නැහැ මේ මනුස්ස ශරීරයක තියෙනවා කියලා. ඒගොල්ලෝ දන්නේවත් නැහැ මේක මේ පුරුෂ ශරීරයක තියෙනවා කියලා. ස්ත්‍රී ශරීරයක තියෙනවා කියලා. නැත්තම් මේසයක් ඇතුලේ තියෙනවා කියලා. මේ වටාත්තේ තියෙනවා කියලා. ඒගොල්ලෝ දන්නේවත් නැහැ. අපි තමයි මේ නම්ගම් දීගෙන සීමාවන් හදාගෙන වැටකොටු මායිම් ගහගෙන අපිට තමයි මේ අයිතිවාසිකම් දාගෙන ඉන්නේ. ඒවම තමයි අපි අපේ ඔළුවල තියෙන දේවල් ඒවා. සංකල්ප දේවල් ඒවා. ධාතුන් දන්නේවත් නැහැ ඒවා. ඉතින් මෙන්න මෙවඳු ස්වභාවයක් තමයි ඇත්ත සත්‍යය තියෙන්නේ. අන්න යෝගාවචරයේ හිතේ මෙන්න මේ පරිවර්තනය සිදු වෙනකොට දැන් තව මේක කැස කවනවා බුදුරජාන් වහන්සේ. මේක තව උද්දීපනය කළා ගන්නවා. බුදුරජාන් වහන්සේ කියනවා සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. අන්න මේකේ හටගන්න ආකාරය බලන්න. දැන් මේ යථා ස්වභාවය දැන් මේ පටවි ධාතුවක් හටගන්න හැටි, තද ගතියක් පටන් ගන්න හැටි බලන්න. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. මේක දැන් අවසන් වෙලා යන හැටි. මේ තද ගතිය නැති වෙලා යන හැටි ඔන්න ඕකත් බලන්න. සමුදේ වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. අන්න මේකේ මේ ඇතිවීම ස්වභාවය, හටගන්නා ස්වභාවය, නැති වෙලා යන ස්වභාවය, ෂය වෙලා යන ස්වභාවය අන්න ඕකත් බලන්න. දැන් මේවා බලන්න බලන්න අන්න මේ හිතේ පරිවර්තනය ටික ටික ටික අන්න கிඳා බහින ගතියක්. හිතට කාවදින ගතියක් ඔන්න සිද්ධ වෙනවා. ඉතින් මෙහෙම බලන්න බලන්න අන්නේ හිතේ මේ පරිවර්තනය තමයි අර බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මේ හතර සතිපට්ඨාන ධර්මයේ වැඩිම හරහා අන්න යථාභූතයේ තේරීම හරහා දැන් මෙන්න මෙතන මේ සතර මහා ධාතුවක් තියෙනවා. ඒ මිසක් කෙනෙක් පුජ්‍යලයක් මමෙක් නැහැ. මෙන්න මේ අවබෝධය වැටහුණ ආවට පස්සේ එයාට තේරෙනවා දැන් මෙතින් කරන්න දෙයක් නැහැ. දැන් මේ කයම පාවිච්චි කරන්න තමයි තියෙන්නේ තව දුරටත් මෙන්න මේ අවබෝධය දිනු කරගන්න. දැන් මේ අවබෝධය මත අන්‍යයා විශ්වාසය තබනවා. ඒ අවබෝධය හරිම ප්‍රබලයි. ඒ අවබෝධයෙන් ලොකු පිබිදීමක් යාගේ හිතේ ඇති ඇති කරනවා. මෙච්චර කාලයක් සෑහෙන්න මහන්සි වෙලා බාධා මැද්දේ දැන් මේ භාවනාවක් කළා අර ලැබෙන අවබෝධය Tamanට තේරෙනවා මේක මේ කොච්චර මහන්සි වුණත් ඊට වඩා වටිනවා කියලා. ඒ කියන්නේ මෙබඳු අවබෝධයක් ලබා ගන්න අනේ මම මෙච්චර මහන්සිලත් නැහැනේ කියලා තමයි අන්තිමට සමාඩ කෙනෙකුට තේරෙන්නේ. ඒ කියන්නේ ඒ තරම් ප්‍රබලව හිතට කාවදිනවා මෙන්න මෙබඳු අවදි වීමක්. මෙන්න මේ වගේ හිතට හේතු යෑමක්. ඒකයි විපස්සනා භාවනාවට ඉන්සයිට් මෙඩිටේෂන් කියලා කියන්නේ. මේක ඒ හටගන්න ඒ අවබෝධයන් හරිම ෂණිකයි ඇහැ අරවන සුළුයි. අපි අර නිින්දෙන් පුබුදවන සුළුයි. හරියට නිකන් මහා ගල් තලාවක පැල ඉරක් ගියා වගේ. අන්න වගේ දැඩි ප්‍රබල අවබෝධයක් සමහරලාට කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ බඳු අවබෝධයකදී කෙනෙක් තීරණය කරන්නේ මොකද්ද? අන්න මේ කයම තවදුරටත් පාවිච්චි කරන්න ඕනේ. එහෙනම් මෙන්න මේ අවබෝධය තව වැඩි කරගන්න. මෙන්න මේ සතිය තව ටිකක් දියුණු කරගන්න. එතකොට මෙන්න මේ ප්‍රඥාව තව ටිකක් දියුණු කරගන්න. අන්න ඒක තහවුරු කරගන්න. අන්න දැන් මෙයා කයම පාවිච්චි කරනවා ඒකට උපකරණයක් වශයෙන්. දැන් කයෙන් ගැලවෙනවා වෙනුවට කයම පාවිච්චි කරන උපක්‍රමයක් වශයෙන් උපකරණයක් වශයෙන් අන්න මේ අවබෝධය තව දියුණු කරගන්න. එතකොට මෙන්න මේ බඳු ක්‍රම හරහා දැන් බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා අපේ මේ සාමාන්‍යයෙන් ඒ තියෙච්ච මුලාවෙන් හිත ටික ටික මුදවගෙන අපේ හිත තවදුරටත් අවබෝධයක් තුල යථාව දර්ශනයක් තුල පිහිටවන ආකාරය. දැන් පින්වත්නි තවත් ටිකක් මේකේ විස්තර කරනවා නම් වෙනත් පැත්තකින් එක්තරා අවස්ථාවක මේ කච්චායන කියන මහා මේ ස්වාමින් වහන්සේ නමක් ස්තර ස්වාමින් වහන්සේ නමක් ඇවිල්ලා බුදුරජාන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. ස්වාමීනි මොකද්ද මේ සම්මා දිට්ඨි කියන්නේ? කියලා ඔන්න ප්‍රශ්නයක් අහනවා. මේ ඇත්ත මේ නිවැරදි දර්ශනය කියලා කියන්නේ මොකද්ද? කියලා කරපු මේ අහපු ප්‍රකාශයට බුදුරජාන් වහන්සේ කරන මේ උත්තරය දෙන උත්තරේ ඊටාම වටිනවා. අපි ඉන්න தත්ත්වේ තව ටිකක් තව ටිකක් පැහැදිලි කරගන්න. භාගතුන් වහන්සේ කියනවා ද්වේ නිස්සතෝ කෝ අයං කච්චාන ලෝකෝ යේ බුයේන අත්ති තංචේව නත්ති තංච මේක පොඩ්ඩක් තේරුම් ගන්න වටිනවා බුදුරජාන් වහන්සේ කියනවා මේ දෘෂ්ටි දෙකක් මත තමයි බහුල වශයෙන් මේ ලෝකයා ජීවත් වෙන්නේ. මොකද්ද? සියල්ල ඇත කියලා එක දෘෂ්ටියක්. නැත්නම් මොකක්වත් නැහැ කියලා තවත් දෘෂ්ටියක්. දැන් අපි සාමාන්‍යයෙන් සම්මුතිය තුළ ජීවත් වෙනකොට මමත් ඉන්නවා, එයත් ඉන්නවා, ගෙදරක් තියෙනවා, රස්සාවකුත් තියෙනවා, කෝච්චියකුත් තියෙනවා, බස් එකකුත් තියෙනවා, කාර් එකකුත් තියෙනවා, ඔක්කොම තියෙනවා. හැම දෙයක්ම තියෙනවා. ඊළඟට තවත් කෙනෙක් කියනවා නෑ නෑ මේ ඔක්කොම ඇවිල්ලා හිතේ තියෙන දේවල්. මේ ඔක්කොම හිතින් හදාගත්ත දේවල්. මොකක්වත්ම නෑ මෙතන. අන්න තවත් පැත්තක්. ඒ එක පැත්තකින් අති දහවණයකට ගිහිල්ලා අන්න කෙනෙක් කියනවා මේක සම්පූර්ණයෙන්ම මේක හිතලුවක් පමණයි කියලා. අන්න තමලාට කෙනෙක් අති දහවණයකටත් ගිහිල්ලා. මෙන්න මේ වගේ බුදුරජාණන් වහන්සේ කියන මේ අන්ත දෙකක තමයි දෙගොල්ලෝ ඉන්නේ. දෘෂ්ටිගත වෙලා ඉන්නේ. එක්ක එක දෘෂ්ටියක් තියෙනවා සියල්ල තිබේ කියලා සියල්ල ඇත කියලා. තවත් පිරිසක් ඉන්න දෘෂ්ටියක සියල්ල නැත කියලා. ඒ වගේම මෙතෙන්දි තවත් මේ වටහා මේ වටහා දීමක් බුදුරජාණන් වහන්සේ කියනවා උපය උපාදාන අබිනිවේෂ විනිබද්දෝ කච්චාන ලෝකෝ යේ බුහියේන. ඔන්න අපිට වෙලා තියෙන දේ තවත් පැහැදිලි කරනවා බුදුහාමුදුරුවෝ. බුදුරජාණන් වහන්සේ කියනවා මේ උපය කියලා කියන්නේ ලංවීම කියන අදහස. දැන් අපි මේ වටාත්ත ගත්තොත් උදාහරණයක් වශයෙන් මේ වටාත්ත මට ලං වෙලා ඉන්න පුළුවන්. මේක ටිකක් ඈතින් තියෙනවා. මම මේකට පොඩ්ඩක් ලං වෙලා ඉන්න. අන්න උපය කියන ස්වභාවය. උපාදාන කියන ස්වභාවය. මම මේකට හරිම කැමතියි. මම ඉතින් අල්ලගෙනම ඉන්නේ. තද කරගෙන ඉන්නේ. මොකද උපාදාන කරගෙන, ග්‍රහණය කරගෙන. අබිනිවේෂ මේක තුල පළපදියම් වෙලා මට දැන් හිතෙන්නේ මේක ගැන. හිතන්න මේ බඳු ස්වභාවයක්. මට වෙන දෙයක් මතක් වෙන්නේ නැහැ. වටාත්ත ගැනම මතක් වෙනවා. අන්න ඒකට බැහැගෙන පළපදියම් වෙලා මගේ මුළු ජීවිතේම අන්න වටාත්ත බවටපත් වෙලා. අබිනිවේෂ විනිබද්දෝ මේකටම බැඳී සිටින්න. දැන් පින්වත්නි ඉතින් වටාත්තකට නම් අපි බැඳෙන එකක් නැහැ. ඉතින් මේ පින්තුම් බැඳලා බැඳිලා තියෙන දේවල් ඉතින් මට කියන්න අවශ්‍යත් නැහැ ඉතින්. කෙසේ නමුත් ඉතින් පොඩ්ඩක් හිතලා බලන්න ඔය මේ සින්දුවක් ඉතින් මම පොඩ්ඩක් මතක් කරන්නම් ඕක මතක් වෙන්නත් එක්ක. අර නන්දාමාලිනී මහත්මියගේ සින්දුවක් තියෙනවා. මේ අහසසේ ඔබ අනන්තයි පොළවසේ ඔබ අනන්තයි මේ විශ්වයේ මා දකින්නේ ඔබම පමණයි ඔබ අනන්තයි. දැන් ඔන්න තරුණේ තරුණියක් ගැන හිතනවා කියලා හිතමු. දැන් එයාට බලන බලන ඇතේ අතේ එයාව විතරයි පේන්නේ. කොහේ බැලුවත් දැන් හැම තැනම එයාව දිස් වෙනවා. වාඩිලා හිටියත් එයාව මතක් වෙනවා. නිදාගෙන හිටියත් එයාව මතක් වෙනවා. බස් එකේ යනකොටත් එයාව මතක් වෙනවා. හැම තැනම දැන් අහස දිහා බැලුවත් මතක් වෙනවා. අර කියන්නේ හඳ දිහා බැලුවමත් ඔයාගේ මූණයි මට මතක් වෙන්නේ කියලා. අන්න අපි අල්ලගෙන ඉන්නවා. අන්න අපේ හිත බැහැගෙන ඉන්නවා. අන්න අපි සම්පූර්ණයෙන්ම පළපදියම් වෙලා. ඔන්න ඔය වගේ අපේ හිත එක්කෝ මොකක් හෝ අරමුණක ලං වෙලා ඉන්නෝ. එහෙම නැත්නම් ඒක දැඩිව ග්‍රහණය කරගෙන ඉන්නෝ. එහෙම නැත්නම් ඒක තුල පළපදියම් වෙලා ඉන්නෝ. ඒකට බැඳී සිටිනෝ. දැන් penggන්නේ අපේ හිතේ සාමාන්‍ය ස්වභාවය සම්පූර්ණයෙන්ම ඔතන තියෙනවා. බලන්න කල්පනා කළා අපේ හිත කොයිම වෙලාවකවත් කොයියම්ම හෝ දෙයක් අල්ලන්න නැතුව ඉන්න ස්වභාවයක් තියෙනවද? අපි තුන් මේ මම මේ කතා කරන විපස්සනාවක් කරපු කට්ටිය ගැන නෙමෙයි. පොඩ්ඩක් හරි විනාඩියක් හරි හිත නිදහස් කරගත්ත කට්ටියක් ගැන නෙමෙයි සාමාන්‍ය ස්වභාවය. අපි හිටිය තැන. කවුරු කවුරුත් හිටපු තැන. ඉන්න තැන. ඉතින් එතකොට අපේ හිතේ මෙන්න මේ බඳු ස්වභාවයක් තමයි තියෙන්නේ. අපි කොහේ හරි ගියාට අන්න කවුරු හරි ගැන ලාවට හරි මතක් වෙනවා. මොකක් හරි දෙයක් ගැන වුණත් මතක් වෙනවා. කරන රස්සාවක් ගැන මතක් වෙනවා. කරන්න තියෙන වැඩක් ගැන මතක් වෙනවා. අන්න ලං වෙලා ඉන්නේ. නැත්තම් ඔන්න දැඩිව අල්ලගෙන ඉන්නවා, ග්‍රහණය කරගෙන ඉන්නවා, උපාදාන කරගෙන ඉන්නවා. ඒක හොඳට තදට දැනෙනවා. එහෙම නැත්තම් මුළු ලෝකෙම ඒක බවටපත් වෙලා. බලන බලනතේ ඒක විතරයි පේන්නේ. වෙන මොකක්වත් පේන්නේ ඔන්න වගේ අපි පුදුමාකාර විදිහට බුදුරජාන් වහන්සේ කියනවා උපය උපාදාන අභිනිවේෂ විනිබද්දෝ කච්චායන ලෝකෝ යේබුහියේ. දැන් එතකොට මේ සම්මා දිට්ඨිය ඇත්තෙක් කොහොමද ඉන්න ඕනේ කියන එක ගැන මෙන්න මේ සූත්‍රයේ ගැඹුරින් විස්තර කරනවා බුදුරජාණන් වහන්සේ කියනවා තංජ උපය උපාදානං චේතසෝ අදිඨානං අබිනිවේසානුසයං න උපේති න උපාදීයති න අදිඨාති අත්තාමේති ඔන්න සම්‍යක් දෘෂ්ටිය ඇති කෙනෙක්ගේ දර්ශනය බුදුන් වහන්සේ කියනවා අන්න මේ කිසිම දෙයක් මේ මගේ ආත්මයක් වශයෙන් මේ මගේ දෙයක් වශයෙන් කිසිසේත්ම කිසිම දෙයක් ගැන න උපේති එකකටවත් ලං වෙන්නේ නැහැලු එකක්වත් උපාදාන කරන්නේ නැහැලු එකක්වත් හිත දැඩිව ගන්නෙ නැහැලු. ඊළඟට එකකටවත් අර වගේ පළපදියම් වෙන්න යන්නේ නැහැලු. එකක්වත් මම මගේ වශයෙන් ලං වෙන්න යන්නෙත් නැහැ, ග්‍රහණය කරන්න යන්නෙත් නැහැ. ඊළඟට ඒකක් ගැන දැඩි හිතේ අදිෂ්ඨානයක් එහෙම නැත්නම් දැඩිව දැඩිවගත් මතයකට යන්නෙත් නැහැ. ඒකවත් පළපදියම් වෙන්න යන්නෙත් නැහැලු. දැන් පෙන්වත්නි මේක අධර්මයන් සම්බන්ධයෙන්ුත් ධර්මයන් සම්බන්ධෙනුත් දෙකටම වළංගුයි. අපිට ධර්මය පාවිච්චි කරන්න වෙනවා මේ අධර්ම බලවේගයෙන් බැහැර කරන්න. අන්තිමට හැබැයි ධර්මයෙන්ොත් හිත අයින් කරගන්න සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ තරම් තමන් ඉදිරිපත් කරපු ධර්මය ඒකත් අත්හැරලා දාන්න කියපු කිසිම ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙක් නැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා මේ ඊතර වෙන්න පමණයි මම ධර්මයේ දේශනා කළා තියෙන්නේ කරේ තියාගෙන යන්න නෙමෙයි කියලා. දැඩිව ග්‍රහණය කරගන්න නෙමෙයි කියලා. ඒ තරමට තමන් වහන්සේගේ මේ ධර්මයේ පවා බුදුරජාන් වහන්සේ ප්‍රයෝජනෙ සලකලා පාවිච්චි කරන්නයි කියලා තියෙන්නේ. ඒ බඳු ශාස්ත්‍රෝන් වහන්සේ කෙනෙක් මේ ලෝකේ පහළ වෙලා නැහැ. එතකොට පින්වත්නි මෙන්න මේ බඳු දර්ශනයක් තමයි අන්න භාගතුන් වහන්සේ නිවැරදි සම්‍යක් දෘෂ්ටි වශයෙන් පෙන්වන්නේ. ඒ කියන්නේ අපි මොකක්ම හෝ ඇත්ත දෙයක් හෝ අපි දැඩිව අල්ලගෙන නම් අපි ඒක ගැන ලොකු මමායනයක් ඇති කරගෙන නම් ඒකමයි ඇත්ත අනිත්‍ය ඔක්කොම බොරු කියලා අපි දැඩි මතධාරී වෙලා නම් අන්න අපිට සම්මියදෘෂ්ටිය පිහිටලා නැහැ. ඒකයි මම මතක් කරේ ධර්මය හෝ සම්බන්ධයෙන් වුණත් අපි දැඩි මතධාරී වෙන්න යනවා නම් අනිත් ඈත් එක්ක කලහ විවාද වලට යනවා නම් කෝලාහල වලට යනවා නම් විවාද කරන්න යනවා නම් අපි අල්ලගෙන ඉන්නේ. අපි ඒක දැඩිව ග්‍රහණය කරගෙන ඉන්නේ. නමුත් හිතේ නිවැරදිව සම්මියදෘෂ්ටියක් ඇති වෙන වෙලාවක හිතේ ආතතියක් තියෙන්න බැහැ මේ බුදුරජාණන් වහන්සේ කියන මට්ටමේදී. සම්මියදෘෂ්ටිය ක්‍රියාත්මක වෙන මට්ටමේදී එමනම් හිතේ ආතතියක් ගොඩනගන්න විදිහක් නැහැ. මොකද න උපේති. මොකක්වත් එයා මේ ළඟට අල්ලගෙන නැහැ. ළඟට කරගෙන නැහැ. න උපාදීයති. එකක්වත් දැඩිව ග්‍රහණය කරන්නේ එකක්වත් උපාදාන කරන්නේ න අදිත්‍ථාති. එකක්වත් සම්බන්ධයෙන් හිතේ දැඩිව ගත්ත මත නැහැ. ඊළඟට අත්තාමේති. මේ එකක්වත් මම වගේ කරගෙන නැහැ. ඔන්න හිතට ලැබෙන්න ඕනේ තරන්තකම නිදහසක්. සම්මිය දෘෂ්ටිය එතකොට හිතේ වැඩෙන්න වැඩෙන්න හිත නිදහසක් භුක්ති විඳින්න ඕනේ. හිතේ සැහැල්ලුවක් හිතට දැනෙන්න ඕනි. අන්න බුදුරයන් වහන්සේ ඉදිරිපත් කරන මාර්ගය. එතකොට පින්වත්නි මේ මෙබඳු මාර්ගයක් අපිට ඇති කරගන්න පුළුවන් වුණොත් අර අපි මුලින් කතා කරපු චිත්‍රපටි ලෝකය මුලින් කතා කරගත්ත ප්‍රපංච ලෝකය අන්න අපෙන් දුර වෙලා යනවා කියන එක අන්න සනාත වෙනවා. ඒ කියන්නේ මෙබඳු තත්ත්වයක් ඇති කරගන්න පුළුවන් නම් අන්න අර ප්‍රපංච ගොතන ගතියක් කතන්දර ගතන මේ ගොතන ගතියක්, චිත්‍රපටිවල ඉන්න ගතියක්, රඟපාන ගතියක්, සිහින ලෝකයක ජීවත් වෙන ගතියක් මේ සම්මියද්දෘෂ්ටික මට්ටමත් තුළ තියෙන්න බෑ. මොකද අපි අර වගේ අපි හදාගත්ත ලෝකයක ජීවත් වෙනවා කියන්නේ මොහොකට හරි ලං වෙලා. මොකක් හරි අල්ලගෙන, මොකක් හරි තණ්හාවෙන් බදාගෙන. එහෙමත් නැත්නම් අපි මොකක් හරි මතයක් අල්ලගෙන, දෘෂ්ටියක් අල්ලගෙන ලෝකෝට අපි ගැන කෑ ගහනවනම් අනේ එතනත් මේ මෙබඳු සම්මියද්දෘෂ්ටියක් නෑ. මොකද අපි මොකක් හෝ ගත්ත මතයක් හිත දැඩිව ග්‍රහණය කරලා එතනක් තියෙන්නේ. ඒ නිසා මේ බුදුරජාන් වහන්සේ පෙන්වන සම්‍යද්දෘෂ්ටිය ඊටාම සියුම් සම්‍යද්දෘෂ්ටියක් මෙතන පෙන්වන්නේ. ඒ නිසා අපිට එකපාරට මෙතෙන්ට එන්න බැරි වෙයි. හැබැයි මේ පෙන්නන මාර්ගය ක්‍රමානුකූලව අපේ හිතේ වැඩෙනවා නම් සතිපට්ඨාන මාර්ගයේ ක්‍රමානුකූලව අපේ හිතේ වැඩෙනවා නම් අපි ටික ටික එන්න උත්සාහත් වෙන්න තියෙන්නේ මෙන්න මෙතෙන්ට. සම්මිය දෘෂ්ටිය ඇත්තෙක් වෙන්නේ අන්න එතකොටයි. ඒ නිසා අපි මේ කරුණු කාරණා සම්බන්ධයෙන් ටිකක් ගැඹුරට හිතා බැලිය යුතුයි. අපේ භාවනාව මේ එල්ලේ දක්වාද යන්නේ? මේ පැත්තරද අපේ දිශානතිය තියෙන්නේ? මම දැන් ඉස්සර තරම් අල්ලන්නේ නැද්ද? හිතේ තියෙන නිදහසක්ද? හිතේ තියෙන්නේ සැහැල්ලුවක්ද? හිත මොකක්වත් අල්ලපු නැති ස්වභාවයක්ද? හාත්පස පැතිරිච්ච නිදහස් ස්වභාවයක්ද? හිතේ තියෙනවනම් අන්න අපි ඒ මට්ටමේදී ඒ අවස්ථාවේදී අන්න නිවැරදි සම්මියක් දෘෂ්ටියකින් යුක්තයි. ඊළඟට පින්වත්නි මේ සූත්‍රයේම දැන් භාගතුන් වහන්සේ කියනවා දැන් අපි අර මුලින් විස්තර කරා බහුල වශයෙන් ඔක්කොම තියෙනවා සියල්ල ඇත කියන අන්තයක පිරිසක් ඉන්නවා. මොකක්වත්ම නැහැ ඔක්කොම ඇවිල්ලා හිතින් හදාගත්ත දෙයක් කියලා ඔන්න තවත් පිරිසක් කියනවා. මේ ලෝකෙ මිලෝ දෙයක් නැහැ කියලා ඔන්න තව පිරිසක් කියනවා. එතකොට බුදුහාඳුරෝ කියනවා යම්කිසි අවස්ථාවක අපිට තේරෙනවා නම් මෙතන මේ හට ගන්නා ස්වභාවයක් තියෙනවා කියලා. අර ධාතු මනසිකාර භාවනාවේදී යෝගාවචනයේ ඊටාම සූක්ෂමව මේ ධාතුන්ගේ හට ගැනීම බල හට ගැනීම දිහා බලනකොට සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. හට ගැනීම බලමින් එයා ඉන්නේ. ඒ කියන්නේ අන්තම් තද ගතියක් ඔන්න හට ගන්නවා. රළු ගතියක් ඔන්න හට ගන්නවා. උණුසුම් ගතියක් ඔන්න හට ගන්නවා. තද ගතියක් ඔන්න හට ගන්නවා. ඔන්න ආයෙ උණුසුම් ගතියක් ඔන්න හට ගන්නවා. මේ විදිහට ඊටාම ෂණමාත්‍ර වශයෙන් මෙන්න මේ ධාතුන්ගේ හට ගැනීම දිහා බලනකොට මෙයාට තේරෙනවා මේ ලෝකේ කිසි දෙයක් නැහැයි කියලා කියන්න බෑ. මේකේ යම් ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ඒ හේතුන් හරහා මෙන්න දේවල් හට ගන්න ගතියක් තියෙනවා. එනවා හට ගන්න ගතියක් තියෙනවා නම් මොකක්වත් නැහැ කියලා කියන ප්‍රකාශය යුක්තියුක්ත නැහැ. සියල්ල නැත කියන අන්තය දැන් එයාට ගන්න බැරි වෙනවා. මොකද එයා අස්පනා පිට දකිනවා දේවල් හට ගන්න හැටි. හැබැයි ඊටඟට අන්න බුදුහාඳුරෝ කියනවා වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. දැන් එයා බලනවා දැන් මේ හටගත්තට මොකද ෂණයයි තියෙන්නේ මිනිහ නැති වෙලා යනවා. මේක ෂය වෙලා යනවා. බිඳිලා යනවා. අනිත්‍යත්වයකටපත් වෙනවා. හරිම ෂණ භංගුරයි. ඉතින් මෙහෙම දැන් එයා බල බලා ඉන්නවා හැම තැනම දැන් බලන බලන තැන බිඳිලා යනවා. බලන බලන තැන ෂය වෙලා යනවා. බලන බලන තැන වැය වෙලා යනවා. දැන් එතකොට කොහෙද මේක ඇත කියලා කියන්නේ? කොහෙද තියෙන්නේ එතකොට? සියල්ල ඇත කියන අන්තයත් අන්‍යයට ගන්න බැරි වෙනවා. ඒකයි බුදුරජාන් වහන්සේ කියන්නේ අර අපි එල්බගෙන ඉන්න අන්ත දෙක අපිට ගන්න බැරි වෙනවා. එහෙම නැත්නම් ඒ අපි බැහැගෙන හිටිය දෘෂ්ටි දෙක අපිට ගන්න බැරි වෙනවා. අන්ත දෙක අපිට ගන්න බැරි වෙනවා. මෙන්න මේ වගේ සමුදේ පක්ෂයේ දකින්නකොටත් වය පක්ෂයේ දකින්නකොටත්. ඒතර මේවා තියෙන ඊටාම සූක්ෂම කාරණා රැසක් මේ බුදුරජාන් වහන්සේ බුදු නුවණින් දැකලා ඉදිරිපත් කරලා තියෙනවා. ඒතර මේකන මේ සත්පුද්දල සංඥාවන් ඔක්කොන්ට බැහැර කළා සම්මුති ලෝකයෙන් අයින් වෙලා ඇත්ත ඇති සැටියෙන් දකින්නකොට පරමාර්ථ මට්ටමකින් මේ ඇතිවීම නැතිවීම ස්වභාවය කෙනෙක් දකිනවා නම් අන්න අර අන්ත දෙකෙන් එයා අයින් වෙනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ කියනවා දැන් තමන් වහන්සේ ඉදිරිපත් කරන න්‍යාය මොකක්ද එතකොට? බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගය මොකක්ද එතකොට? අන්න පින්වත්නි මේ ප්‍රකාශය ඊටාම් වටිනවා. බුදුරජාණන් වහන්සේ කියනවා සබ්බං අත්ථීතිකෝ කච්චායන අයං ඒකෝ අන්තෝ. කච්චාන මේ සියල්ල ඇත කියන එක එක් අන්තයක්. සබ්බං නත්ථීති අයං ဒ ුතියෝ අන්තෝ. සියල්ල නැත කියන එක මෙන්න මේ දෙවන අන්තය. ඒතේ තේ කච්චාන උබෝ අන්තේ අනුබගම්ම මජ්ජේන තථාගතෝ ධම්මං දේසේති. කච්චායන මම එතකොට මෙන්න මේ අන්ත දෙකම අතහැරලා දාලා ඒ දෙකම ගන්නෙ නැතුව මජ්ජේන මධ්‍යම ප්‍රතිපදාවකින් ධර්මයක් දේශනා කරනවා. අවිජ්ජාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානං විඥානපච්චය නාම රූපං නාම රූපපච්චය සලආයතනං සලආයතනපච්චය පස්සෝ පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදානං උපාදානපච්චය භවෝ භවපච්චය ජාති ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ. එවමෙ තස කේවලස දුක්ඛ කන්දස සමුදයෝ හෝති. කියලා ඔන්න බුදුරන් වහන්සේ පටිච්චසමුප්පාද පැත්තකින් මෙන්න මේ හට ගන්නා හැටි පෙන්ලා දෙනවා. අවිජ්ජායත් ඒව අශේෂ විරාග නිරෝධෝ සංඛාර නිරෝධා සංඛාර නිරෝධෝ විඥාන නිරෝධා විඥාන නිරෝධෝ නාම රූප නිරෝධා නාම රූප නිරෝධෝ සලආයතන නිරෝධා මෙන්න මේ ආකාරයෙන් ගිහිල්ලා අන්න නිරෝධ පක්ෂයක් දේශනා කරනවා මෙන්න මේක තමයි පින්වත්නි බුදුරජාන් වහන්සේ පෙන්නන බොහොම ගම්භීර මට්ටමකින් පෙන්නන මෙන්න මේ මධ්‍යම ප්‍රතිපදාව එතකොට මෙන්න මේ මධ්‍යම ප්‍රතිපදාව ගැන අන්න අපිට කතා කරන්න වෙනවා. මොකද මේක භාගතුන් වහන්සේ පමණක් ඉදිරිපත් කරපු මාර්ගයක්. බුදුරජාන් වහන්සේ පමණයි මෙන්න මේ පටිසමුප්පාදයක් හේතුපත්‍යයන්ගෙන් මෙතන මේ ක්‍රියා ස්වභාවයක් තියෙනවය කියන මේ කියන මෙන්න මේ සොයා ගැනීම භාගතුන් වහන්සේගේම ප්‍රසාර ගැනීමක් කියලා කියන්න පුළුවන්. මොකද අර කියපු අන්ත ඔක්කොම කඩලා යන ඒ එකම අන්තයක්වත් නොගත්ත අන්න මේ යථා භූතය අර භූත తত্ত্বය දැන් මේ කොහොමද සිද්ධ වෙන්නේ කියලා අන්න මේ යථා භූත ඥාන දර්ශනය පිණිස අන්න දැන් බුදුන් වහන්සේ පටිසමුපාදය දේශනා කරනවා. අපි පින්වත්නි එහෙමනම් හෙට පටිසමුපාද දර්ශනය ගැන සාකච්ඡා කරමු. අද දින එතකොට ධර්ම දේශනාව සම්බන්ධයෙන් මම බලාපොරොත්තුුනේ මේ බුදුන් වහන්සේ ටික ටික අපේ මේ තියෙන අවුල ලිහන හැටි පොඩ්ඩක් ඉදිරිපත් කරන්න. ඉතින් ඒ සඳහා අද දින ධර්මදේශනාව අප සියලු දෙනාටම මඟ පෙන්වීමක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.